තුලානේ මහත්මිය සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අර දැන් ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට ස්වාමීන් වහන්සේ දැන් ඒ අර ශුෂ්ක විපස්සක කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ සුතමය ඥානය ඊට පස්සේ චින්තාමය ඥානය හරහා ඒ කියන්නේ සෑහෙන කාලයක් චින්තාමය ඥාණයෙන් ප්‍රඥාව වැඩෙන තුරු මේ ඒ කියන්නේ මේ ඒක මානසිකාර කරලා එහෙම එන කෙනෙක්ට නෑ සුෂ්ක විදර්ශක කියන්නේ එහෙම කතාවක් නෙමේ සුෂ්ක විදර්ශක කියලා කියන්නේ එයා ධාන මට්ටමක් අර ප්‍රඥප්ති තුල ඒ කියන්නේ සමත භාවනාවක් තුලින් ධාන මට්ටමකට ගිහිල්ලා නැහැ. ප්‍රථම ධානයක් නැහැ, ද්විතීය, තෘතීය, චතුර්ථ එකම ධානයක්වත් පුහුණු කරලා නැහැ. හැබැයි එයා කෙලින්ම විදර්ශනාව වඩනවා. නමුත් එයාට විදර්ශනාවෙන් ඵලයක් ලබන්නට නම් සමාධිය තියෙන්න ඕන අර උපචාර මට්ටමේ අර්පණා මට්ටමට ගිහින් නැති වුණාට උපචාර මට්ටමේ සමාධිය තියෙන්න ඕන. එතකොට මේ උපචාර මට්ටමේ සමාධිය එයාට ඇති වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. ධානය වැඩුවේ නැති වුණාට එක්කෝ යම් ප්‍රමාණයකට සමත භාවනා කරලා ඒ මට්ටමට සමාධිය හදාගන්න. එහෙම නැත්නම් විදර්ශනාව තුලින්ම අනුක්‍රමයෙන් ඒ උපචාර සමාධිය දක්වා මනස වඩන්න. එහෙම නැත්නම් යුගනද්ද වශයෙන් ওই දෙක ටිකෙන් ටික පුළුවන් පුළුවන් වෙලාවට මිශ්‍රව පුහුණු කරන්න. ඔය ක්‍රම තුනෙන් එකකින් තමයි සුෂ්ක විදර්ශකයා එතනට යන්නේ. අර සමතයානිකයා එහෙම නෙමෙයි සමතයානිකයා කෙලින්ම සමත භාවනාව කරලා යම් ධානයක් උපදවාගෙන ඒ අර්පණා මට්ටමට ගිය මනස ඊට පස්සේ නැවත ඒ අර්පණා මට්ටමින් නිදහස් කරගෙන කියන්නේ ධානයෙන් නැවත මිදිලා නැවත විදර්ශනා කරනවා. එහෙම විදර්ශනා කරනකොට ඔහුට ධානයේ පුහුණුව තියෙනවා. බෑ ධානයෙන් විදර්ශනා කරන්න බෑ. ධානයේ පුහුණුව තියාගෙන එතනින් මනස අයින් කරගෙන විදර්ශනා වඩනවා. එතකොට ඒතනත්තාට මාර්ගඵලසිත පහළ වෙනකොට අර අදාළ ධාන මට්ටමේ තමයි මේ මාර්ගසිත පිහිටන්නේ. එතකොට මොකක්වත් ධානයක් පුහුණු කරලා නැති කෙනා තමයි සුෂ්ක විදර්ශන කියන්නේ. හැබැයි ඒ තනත්තාටත් මාර්ගඵලයක් ලබන්න අර උපචාර මට්ටමේ සමාධිය තියෙන්න ඕන. ඒ ධානයක් පුහුණු කරලා නැති හැම කෙනෙකුටම මාර්ගසිත ඵලසිත ඇති වෙනකොට ප්‍රථම ධාන මට්ටමේ තමයි පිහිටන්නේ. ඕනම සුෂ්ක විදර්ශකයෙකුටත් ප්‍රථම ධාන මට්ටමේ තමයි මාර්ගසිත ඵලසිත ඇති හැබැයි ඒ තනත්තාට තියෙන අඩුව තමයි අර ප්‍රඥප්තිය මත සමත භාවනා මත ධාන පුරුදු කරපු කෙනාට මාර්ගඵල අවබෝධ කළාට පස්සේ ඵල සමාපත්තියට සමවැදිලා එහි රැඳෙන්න අර සුෂ්ක විදර්ශකයාට මාර්ගඵල ලැබුවා හැබැයි වෙනම පුහුණු කළේ නැතිනම් ඒ තනත්තාට ඵල සමාපත්තියට සමවැදිලා බොහෝ වේලාවක් ඵල සිත්ම ඇති කරමින් රැඳෙන්න බෑ මොකද ඒක පුහුණු කරලා නැති නිසා. ඉතින් මාර්ගඵල ලැබුවන් පස්සේ හරි පුහුණු කරගන්න. රහත් වුණාට පස්සේ ආයෙව පුහුණු කරන්න යන්නේ නමුත් සෝවාන් ආදී අවශේෂ මාර්ග ලැබූ කෙනෙකුට මාර්ගඵල ලැබූ කෙනෙකුට ඕනනම් ඒවා පුහුණු කරගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ සුෂ්ක පසකයට උපචාර සමාධියට එන්නත් සෑහෙන කාලයක් ඒ විදිහට ඒක විදර්ශනාව කරනකොට කරනකොට වෙන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ උපචාර සමාධියටත් එන්නේ. ඔව් ඉතින් ඒක අර ක්‍රම තුනෙන් කැමති ක්‍රමයකට කළ හැකි. එක්කෝ විදර්ශනාවෙන්ම යනවා. නැත්නම් සමතෙන් යම් මට්ටමකට සමාධිය උපදවාගෙන යනවා. එහෙම නැත්නම් සමත විදර්ශනා දෙකම මිශ්‍රව කරනවා. ඒක ඉතින් තමන් රුචි ක්‍රමයකට පුහුණු කරන්න පුළුවන්. හැබැයි මේ සුෂ්ක විදර්ශකයේ තියෙන විශේෂත්වය තමයි ධානවලට වෙනම පුහුණු කරලා නැති බව. ඒකයි සුෂ්ක විදර්ශන. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං තේරුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ